නමෝ බුද්ධාය. ඒ වාක්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරුගුවන් විදුලිය ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ අද දවසේත් ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු කරමින් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙන්නේ. සම්බුද්ධ වංශයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500ක් ඉක්ුත් වූ තැන නාගසේන මහරහතන් වහන්සේ විමසන මිලිඳු රාජතුමන් නිසා මේ උත්තම සදහම් දායාදේ ඔබටත් මටත් දායාද වෙනවා සම්බුද්ධ වර්ෂ 2563 යෙදෙන මේ අවස්ථාවෙත් ඒ උතුම් සදහම් දායාදේ සෙවන පිහිට පිළිසරණ ලබන්න අපට මොනවට අවස්ථා යෙදෙනවද? පින්වත්නි මේ සියලු කාරණා ලැබෙන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා. ඉතින් ගුරු දෙවිඳුන් අපි සිහිපත් කරගන්නවා මුලින්ම උන්වහන්සේ නිසා මේ සියලු ලාභයන් අද දවසෙත් අපි උන්වහන්සේ වන්දනමාන කරගනිමු. ඒත් එක්කම මාවට සිහිපත් කරන්නම් අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව කුරුණෑගල සහ තිස්ස මහා රාම යන ප්‍රදේශවල පදිංචි පින්වත් පිරිසක් විසින් අද දවසේ සදැහැති දායකත්වයේ දරන ලබනවා. ඒ පින්වත් හැමදෙනාම අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසරණ පිණිස වැඩම කොට වදාලා ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීන් අද දවසෙත් ඔබ වහන්සේ අපට මුණ ගැහුණා අපට අනුකම්පාවෙන් අවවාද කරන සේක අවසරයි ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙනෙකුට අහන්න ලැබෙන එක දුර්ලභ භාග්‍යයක් එහෙමයි සම්. පින කියන එක අద్භූත දෙයක්. පින කියන එක අසිරිමත් දෙයක්. එහෙයි. ඉතින් ඒ නිසා පින් කරන්න කැමති වෙන්න ඕන. එහෙමයි ස්වාමී. ධර්ම ශ්‍රවණයට කැමති වෙන්න ඕන. එහෙයි. දැන් සාමාන්‍යයෙන් ධර්ම ශ්‍රවණය කියන එක අපුරු දෙයක්. හේතුව කෙනෙක්ගේ සැඟවිලා තියෙන පින් ඉස්මතු වෙන්නේ ධර්මයෙන්. ධර්ම ශ්‍රවණයෙන්. ඒකයි ධර්ම දානයේ අග්‍ර එහෙමයි සාමි. හේතුව අපි කියමු කෙනෙකුට සිල් රකින්න පිනක් තියෙනවා. නමුත් එයා යම් දවසකද බනහන්නේ එතනින් පස්සේනේ සිල් රකින්නේ. එහෙමයි. කෙනෙකුට දන් දෙන්න පරිත්‍යාග කරන්න පින තියෙනවා. නමුත් ඔහු ධර්මයේ ඇහුවට පස්සේනේ ඒක කරන්නේ. එහෙමයි. මඟපල් ලබන්න පින තියෙනවා. ධර්මයේ ඇහුවට පස්සේනේ කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම පිනෙන් අග්‍රම කෙනා සාරිපුත්යන් වහන්සේ. එතකොට මේ සාරිපුත්යන් වහන්සේටත් ඒ පින මේ මෝරා විමුක්තිය ලබා ගන්නට අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් අහන්න සිද්ධ වුණා. එහෙමයි ස්වාමීනි. ඒ සා ධර්මය කිය ධර්ම දානය කියලා කියන එක ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක පින් රැස්වීම පිණිසත් සසරේ පින් ඉපැද්දීමෙන් පිණසත් උපකාරී වෙනවා. එහෙමයි. පැහැදිලි නේද? එහෙමයි සම්. ඒතර දැන් අපි කියමු දැන් ඔන්න මේ පින්වතුන් ධර්ම දාන දායකත්ව දරනවා. දැන් වැඩසටහන් 100 දැන් 100 ගානකට වැඩි. එහෙමයි සම්. එතකොට යම් දවසක ධර්මය අහලා ඒ ඒ ධර්මය අහලා ඇතිවෙච්ච ප්‍රීතිය නිසා තමයි තවත් ධර්ම දානයකට හිත යොමු කරන්නේ. එහෙමයි සම්. ඉස්සල්ලාම කලේ මුදල් දුන්න එක නෙවෙයි. එහෙමයි. ඉස්සලා කරේ ධර්මය අහපු එක. එතකොට අද මේ ධර්ම දාණයෙන් පින් රැස් කරගන්නේ ඒක දවසක ධර්ම ධර්මයක් අහපු නිසා. එහෙමයි ස්වාමී. සත්‍ය ධර්මයේ දෙන ධර්මදේශකයාණන් වහන්සේ ධර්ම දාණයෙන් පින් රැස් කර ගන්නවා. මනාව පහන් සිතින් ධර්මයේ ශ්‍රවණ ශ්‍රවණය කරන කෙනා ධර්ම දාණයෙන් පින් රැස් කර ගන්නවා. එහෙමයි ස්වාමී. ඒ වගේම තමයි දැන් මේ ධර්ම දාණයට මේ පින කරන කෙනා මීට කලින් වැඩසටහනක් අහලා තමයි මේක කරන්නේ. ඒක මෙයා දැන් මේ තිරසට හිතුණා නම් අපි ධර්ම දානයක් දෙන්න ඕනේ කියලා යම් බණක් අහලා. එතකොට එදා ඒ ධර්ම දානය දුන්න අය අද ධර්ම දානය දෙන අයත් එක්ක සම්බන්ධයි. එහෙමයි ස්වාමීන්. ඒ පින මේ වැඩි වැඩි යන ආකාරය වැඩි වැඩි ධර්ම දානයේ පින වැඩි වැඩි යන. සමහරවිට මේ දේශනා අන්තර්ජාලයට එකතු වෙලා ඔහොම තිබිලා තව අවුරුදු 15ක් 20ක් ගිහිලා තවත් කෙනෙක් මොන හරි පිටක් ගත්තොත් එහෙමයි ස්වාමී. මහත්තයා ලස්සන කතාවක් මේ තිබ්බා. ඒ තමයි මේ මට මේ දැනගන්න ලැබිච්ච එක. අවසරයි ස්වාමී. එක මහත්වෙකුට පුංචි කාලේ සීයා එයාට අවුරුදු 7 දින් වගේ පුංචි කාලේ එයාට සීයා දුන්න දායාදේ තමයි මිලින්ද ප්‍රශ්න කියන පොත දීලා. එහෙමයි. ඉතින් සීයා දුන්න පොත නිසා මේක මෙයා ළඟ තියාගෙන ඉන්නවා. නමුත් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. පිටුවක් දෙකක් කියවනකොට විඥානය කියලා තියෙනවා. මොකද මේ පොතේ පළවෙනි කොටස තියෙන ගැඹුරු ධර්මයේ. එහෙමයි සර්. ඒතර විඥානය කියනවා මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මෙයා ඉතින් මේක තියා ඉඳලා මෙයා ඉගෙන ගන්න කාලෙත් ළඟ තියෙන මෙයාගේ මේසේ අයිනේ තියෙනවා 100ක් දුන්න පොත. එහෙමයි. මෙයා විශ්වවිද්‍යාලේ ගියා. එතකොටත් තිබ්බා. මෙයා විවාහ විවාහ වුණා මට කියපු විදිහට. එහෙමයි. ඒත් එයා පොත තියාගෙන හිටියා. එයා පිටරට ගියා. පිටරට යනකොටත් පොත ගෙනිච්චා. එයා වැඩ කරනකොට වැඩට යනකොට පොත අරන් යනවා. එහෙම ඉන්නකොට තමයි යාට මිරින්දා ප්‍රශ්න අහන්න ලැබුණේ මේ ශබ්දයක වැඩසටහන. එහෙමයි. මේ වැඩසටහන් ටික අහනකොට තමයි යාට තේරුණේ සීයා මොනතරම් මාණික්යක්ද මට දුන්නේ කියලා. එහෙමයි ස්වාමී. පුදුම විස්තර නේද? ඔය ඔය දැන් ඔය කතාව යා මේ ප්‍රකට කරපු නිසානේ ඔය ඒ වාගේ අපි දන්නේ නැතුව තව එක්කෙනෙක් ලියලා ඉවලා තිබ්බා ඒ තමයි එයා පුංචි කාලේ ඒ දැන් එයාට අවුරුදු 60 70ක් දැන් ආච්චි කෙනෙක්. එහෙමයි. එයා අවුරුදු 7 දින් දැක්ක කිව්වා. ඒ කියන්නේ මීට අවුරුදු 60කට කලින් පන්සලේ රෑ එළි වෙනකල් හාමුදුරුව දෙනමක් නැත නාට්‍ය අනුසාරයෙන් මිලින්ද රජුගේ නාගසේන මහරහතන් වහන්සේ ඉඳලා අර මේ ප්‍රශ්නේ එළි වෙනකල් කතා කරලා. එහෙමයි සම්. ඒකට එයාට ඒ සිද්ධිය මතකයි මොනවද කිව්වද කියලා මතක නැහැ. නමුත් එයාට ශ්‍රද්ධාවකින් මිලින්ද ප්‍රශ්නේ අහනකොට මතක් වුණා මේක කොයිතරම් මාණික්යක්ද කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබට ওই විදිහට තමයි මේ පසුබිම. ඉතින් ඔයාලගේ මනුස්ස ජීවිතේ ලැබපු විශාල භාග්යක් කියලා හිතන්න මේ මේ දහම් පරයය ඉගෙන ගන්න ලැබීම මේ නාගසේන මහරහතන් වහන්සේගෙන්. අද අපි කතා කරමු කුම්භ වර්ගයේ හත් වෙනි වර්ගයේ අවසරයි. කලගෙඩියෙන් ගන්න ඕන එක අංගේ. හරි වැදගත්. මහරජාන්නේ කලගෙඩිය සම්පූර්ණයෙන් පිරුණු විට නොසැලී. ශබ්ද නොනගයි. කලගෙඩිය පිරුණාට පස්සේ ශබ්ද එන්නේ නැහැ. හැබැයි සම්පූර්ණයෙන් පිරෙන්න ඕන. එහෙම මහරජාන්නේ පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ධර්ම විනය ප්‍රතිපත්තියේ මාර්ගඵල නම් වූ ශ්‍රමණ පාරමිතාවට පැමිණ ශබ්ද නොකල යුත්තේය. මාර්ගඵල ලැබුවා නම් ශබ්ද කරන්න හොඳ නෑ කියනවා. මේ රහතන් වහන්සේලාගේ වචන නෙමෙයි. එහෙමයි සාන්. ඒ එයින් මාන්නය ඇති නොකරගත යුත්තේය. උඩඟු බවක් ඇති නොකරගත යුත්තේය. මාන්නයකින් තොරව විසිය යුත්තේය. තමාට ස්තුති නොකරගත යුත්තේය. මුකරි නොවිය යුත්තේය. මහරජාණනි කලගෙඩියේ මේ එක්ංගේ ගත යුත්තේ දැකද වචන ටික එහෙමයි සද්ද නොකල යුතුයි මාන්නේ ඇති කරගත නොකල යුතුයි උඩඟු නොවිය යුතුයි මාන්නෙන් තොරව විසිය යුතුයි තමාගේ ස්තුතිය නොකරගත යුතුයි තමාට මොකරි නොවිය යුතුයි මේ පිරුණු කලේ දිය සෙලවෙන්නේ නැහැ වගේ සද්ද නැගෙන්නේ නැහැ වගේ එහෙමයි මේ විදිහට තමයි කියනවා මේ මාර්ගඵල ලැබු කෙනෙක් ඉන්න ඕන දැන් හිතන්න බලන්න. එහෙමයි සාරා. දැන් මම රහතෙක් මම රහතෙක් මම රහතෙක් ඇයි නැද්ද? අපි මගපල් ලැබලා නැද්ද? ඔයාලට ප්‍රශ්නයක්ද? එහෙමයි. ඕ මාව එහෙනම් වරෙල්ලා වාදෙට කොහොමද වතුර පිරিলা නැහැ කලේ. එහෙමයි සාරා. සද්දේ හරියට හිස් ගර්ජනාවක්. හිස් ගර්ජනාවක්. එහෙමයි සාරා. යම් දැන් කියනවා දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ සුත්ත නිපාතේ මේ වදාලා යම් විටක කලගෙඩිය නොපිරී තිබෙයිද එවිට හඬ නගයි භාග්‍යතුන් වහන්සේම දේශනා කළා තියෙනවා එහෙමයි කලේ පිරෙන්නේ නැති තාක්කල් හඬ නගනවා යම් විටක පිරී තිබෙයිද එවිට සාන්තව තිබෙයි අනුවනයා අඩක් පිරී ගිය කලයක් බඳුය නොනැත්තා පිරී ගිය විලක් බඳුය බුද්ධ වචනේ දැන් තම තමන්ගේ ජීවිතය බලන්න පූර්වසාරම් දොඩාගෙන දයන්නේ. දැන් තමන්ගේ ජීවිතය බලන්න. මං අරක කළා මේක කළා අරක කළා මේක කළා කියලා හේවිසි ගහගෙන රතිඤ්ඤ දාගෙන දයන්නේ කියලා බලන්න. එහෙමයි. තමන් පිනක් කළා කුසලයක් කළා නිහඬව අභ්‍යන්තරයෙන් ඒ කුසලයේ සිහි කර කර ආත්ම තෘප්තියක් විඳිනවද කියලා බලන්න. එහෙමයි ස්වාමී. ඒ නිසා නිවනට Taman ළඟයිද දුරයිද කියලා බලන්න. ඉතින් ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා යකඩයෙන් අංග දෙකක් ගන්න ඕන. මිලින්ද රජුට තමයි ඉස්සලා මේ මූල පුරන්නේ. එහෙමයි. ස්වාමීන් නාගසේනයන් වහන්සේ යකඩයෙන් කළ ආයුධයේ අංග දෙකක් ගන්න කියන්නේ මොකද්ද කියලා. මහරජාණන් යකඩෙන් කළ ආයුධය හොඳින් පනපවාගත් විට ඕනෑම ගසක් සිඳලීමට එම මෝහත වගකීම දරයි. යකඩෙන් කළ ආයුධය පනපෝලා ගත්තට පස්සේ ඕනම ගහක් කපන්න ඒ මෝහත වගකීම ගන්නවා. එහෙමයි සර්. ඒක මෝහතෙන් එක වෙනවා. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් යෝනිසෝ මනසිකාරයෙන් මෝහත් කරගත් මනස කෙලෙස් සිඳලීමේ වගකීම දරයි. නු පිළිවෙතේ දෙන භික්ෂුව යෝනිසෝ මනසිකාරයේ මෝහත් කරගත් මනස කෙලෙස් සිඳලීමේ වගකීම දරයි. ඒ කියන්නේ ඕනම ගහක් කපන එක මෝහත් තිබ්බට පස්සේ මෝහයෙන් කරනවනේ. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි කෙලෙස් ඉඳලීම කරන්නේ යෝනිසෝ මානසිකාරයෙන්. එහෙමයි. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන එක. ධර්මයට අනුව කල්පනා කිරීම. ඒ ඒ කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ ධර්මානුකූලව කල්පනා කිරීමෙන්. එහෙමයි. ශාස්ත්‍රුණාංශගේ ධර්මයට අනුව හිත හැදෙන්න ඕන. එහෙමයි. එතකොට මේ මානසිකාර කරන ක්‍රමෙන් කෙලෙස් ගෙවෙනවද? කෙලෙස් වැඩෙනවද කියලා බලන්න ඕන. ස්වාමීනි ආයුධය හොඳින් මෝහත් වෙනවා වගේම මේ යෝනිසෝ මානසිකාරය පුරුදු කරන්න පුරුදු කරන්න පුරුදු කරන්න මානසිකාරය කරන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න මහත්තයා මේ මෝහත් වෙනවා ප්‍රඥාව. ඒතර කෙලෙස් ගෙවෙනවා. කල්පනා කරන විදිහ හරියට උපකාරයි මේ නිවන් මාර්ගයේදී. නිකා මේ තොත්ත වෙලා ඉඳලා නම් මහත්යා මේ නිර්වාණ මාර්ගයේ නම් අවබෝධ කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. තොත්ත වෙලා. මේ දුව දැක්කේ නැත්නම් අඬනවා, මිනිබිරි දැක්කේ නැත්නම් අඬනවා. හීනෙන් බය වෙනවා, රෑ හීනියක් දැක්කොත් දව හීකම කිය කියා ඉන්නවා. පොඩි දේවා දේටත් දේවාලවල දුවනවා, පොල් ගහනවා, යන්ත්‍ර බඳිනවා. මහත්යා කවද්ද නිවන් දකින්නේ? එහෙමයි ස්වාමීනි. ඉඩම් ආරවුල් හූල්ලනවා. කවද්ද මහත්යා නිවන් දකින්නේ? හැම වෙලාවම මේ විදිහට හිටියොත් අපි නිවන් දකීද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ස්වාමීනි වයසට අනුව තමන්ගේ වයසටද මම මේ වැඩේ කරන්නේ මගේ වයසට මේක හරිද මගේ වයසට මේක ගැළපෙනවද අපි දැන් මෝරලා නේද අපි දැන් පොඩි උන් නෙවෙයි නේද සමහර ගෙවල් වල වැඩක් නැහැ මහත්තයා කියලා තොත්ත එහෙමයි ස්වාමීනි ඒකට කවද්ද අපි නිවන් දකින්නේ මේ හිත මෝරගන්නේ කවද්ද කොහොමද ප්‍රඥාව තියුණු කරගන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ පරිද්දෙන් හැසිරීමෙන් සකස් වෙන මේ කෙලෙස් බරපොදිය අපව අපිව මේ සතර අපායට දෙන කෙලෙස් බරෙන් බර කියන්නේ පහළට අදින එක. එහෙම ස්වාමීන් බර කියන්නේ පහළට අදින එක. එතකොට සතර අපායට වැදිනවා මේ කෙලෙස් බරත් එක්ක. ඒ නිසා මේ ඒ විදිහට යෝනිසෝ මනස්කාරය ඉච්චර උපකාරයි. එහෙමයි. ඒතර යෝනිසෝ මනස්කාරය උපදීන්නේ රහතුන්ගේ ධර්මයේම නෝනින් විමසන්න ඕන. එහෙයි. එතකොට තමයි මේ ප්‍රඥාව උපදින්නේ. එතකොට මේ මානසිකාරය කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක මේ අපි මානසිකාරය ගැන මේ මිලින්දා ප්‍රශ්නෙම කතා කළා. ඉතින් ඒ දේශනත් තව අහන්න වෙනවා. දැන් මේවා ඉගෙන ගන්නකොට මුල් දේශනත් ආයේ මතක් වෙවි අහන්න ආසයි හිතෙනවා. තවද මහරජාණන් යකඩයෙන් කළ ආයුධය එක්වරක් හොඳින් මෝහත තැබුව විට යලි මෝහත් කිරීමට ජලයට දැමිය යුතු නැත්තේ මෝහත් කරලා වතුරට දාලා ගත්තට පස්සේ මෝහත් වුණාට පස්සේ ආයෙ වතුරට දාලා ගන්න ඕනේ නැහැ. එහෙමයි සාම. පනපවනකට. ආන් ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් තමා තුළ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණෝ අත්‍යුදාරය ධර්මී ස්වාකාතය සංඝයා සුපටිපන්නේයි එක්වරක් උපම් ප්‍රසාදේ රැකගත යුත්තේය. එය නැති කර නොගත යුත්තේය. රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි යන ඥානෙහි නැති නොකර ගත යුත්තේය. මහරජාන් යකඩෙන් කළ ආයුධයේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය. යකඩේ එක්වරක් පණ පෙව්වට පස්සේ ආයෙ වතුරට දාලා ගන්නෑ වගේ. එහෙමයි ස්වාමීනි. තුනුරුවන්ට පැහැදුනොත් මහත්ය දෙපාරක් ආයෙ පැහැදෙන්න තියාගන්න හොඳ නෑ කියනවා. ඒක රැක ගන්න ඕන කියනවා. එහෙයි ස්වාමීනි. දැන් තේරෙනවා නේද අපිට බාධා පිනිසම තුනුරුවන්ට ඇති වෙන පැහැදීමනේ. එහෙම. දැන් ඔන්න තුනුරුවන්ට පැහැදීම ඇති වෙලා හොඳට බණක් අහලා තුනුරුවන්ට පැහැදීම ඇති වෙලා කොයි බණත් එකයි නේ කියලා ඔය කොයි හරි යන එකෙක්ගේ බණක් අහනවා. කුණුහරුප කියන චරිතය ඉන්නවනේ. එහෙමයි. ඊට පස්සේ ආරක ආයෙ නැති වෙනවා. දැන් ඔය මාධ්‍ය වලින් මේ රූප වහනේ වුණත් එහෙම දැන් ඇති වෙන ශ්‍රද්ධාව මේ බණක් අහලා ඇති වෙන ශ්‍රද්ධාව වෙනස් කරන්න පුළුවන් මේ ඇඟිල්ලෙන් රිමෝට් එකෙන් channel එක මාරු කරපු ගමන් සංඥා ඔක්කොම වෙනස් නේ එහෙමයි ස්වාමීනි දැන් මෙහින් ශ්‍රද්ධා එක බල්ලා බණක් අහලා ශ්‍රද්ධාවෙන් ඉන්න වෙලාවක එකපාර මාරු කරනකොට අර නිවුස් යනවා. එහෙමයි. ඊට පස්සේ එයින් කපන කොටන මරණ ඒවයි මෙහෙම රටක දින්නේ කියලා ඔන්න ඊට පස්සේ වටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ හිතේ ඇති වෙලා මේ වර්ධනය වෙමින් තිබුණු ශ්‍රද්ධා සම්පත්තිය එක සැනින්ම එක සැනින් නැති වෙනවා. ඒතකොට ශ්‍රද්ධාවක් ඉපදුනොත් පැහැදීමක් ඉපදුනොත් අනේ මගේ මේක නැති වෙන්න දෙන්න හොඳ නෑ කියලා පරිස්සම් වෙන්න ඕන. එහෙමයි ස්වාමී. පරිස්සම් වෙන්න ඕන. එතකොට දැන් බලන මහත්තයා සෑ වන්දනාවක් කළත් බෝධි වන්දනාවක් කළත් මේ වැඳලා මේ එනකොට හිත අප්සෙට් යන වැඩක් වෙනවනේ. එහෙමයි ස්වාමී. දානයක් දීලා සතුටින් එනකොට හිත අප්සෙට් යන වැඩක් වෙනවනේ. හිතේ සන්තෝෂයෙන්ම පිනක් කරලා ඉවර වෙලා දවස් දෙකක් සැනසෙල්ලෙන් හිටියානම් අద్භූතයි. පුදුම සහගතයි. පිනක් කරලා සන්තෝෂෙන් ඉන්න දෙන්නේම නැහැ. මොකක් හරි මරාලයක් කඩාපාත් ඒ හේතුව තමයි උපන්නා වූ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක රැකගන්න එක ඉච්ච වටිනවා. ඒ නිසා අපිට ධර්මීය අහලා පැහැදීමක් ඇති වුණා නම් අපි පුජ්‍යලියෝ නිසා, ස්ථාන නිසා, එක එක ක්‍රියාකාරකම් නිසා, වචන නිසා මේ ශ්‍රද්ධාව නැති කරගන්න හොඳ නැහැ. එතකොට මේ අන්තර්ජාලයෙන් දේශනාහන අයට හොඳට කල්පනාවෙන් ඉන්න ඕන මගේ ශ්‍රද්ධාව නැති වෙයිද දැන් තුන්වන් ගැන පැහැදීමක් ඇතිලා බණක් අහලා එයා ඊළඟට ඇහුවා කියන්නකො බුදුන් උපන්නේ ලංකාවේ කියලා බණක් එහෙමයි. සම්පූර්ණයෙන්ම නැති වෙනවානේ. එහෙයි. ඉතින් ඒ නිසා මේ පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීම රැක ගන්නවා කියන එක ලේසි නෑ. ස්වාමීන් වහන්සේ විප්‍රකාර අදහස් උදාසුස්සේ තමන්ගේ මනස පවත්වන්න ගිහිල්ලා ආයමත් තමන්ට තියෙන එක නැති කරගන්න. එහෙමයි සර්. ඒකනේ කියන්නේ දෙපාරක් මේක කරගන්න තියාගන්න එපා කියලා. එහෙමයි සර්. ඊට පස්සේ තමයි අනිත්‍ය දුක්ඛ අනා මේ අනිත්‍ය රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම් කිසි දෙයක් ප්‍රකට වුණොත් ඒක හොඳට රැක ගන්න ඕනේ මානසිකාර කරන්න ඕනේ අනිත්‍ය ප්‍රකට වෙන විදිහ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ එක එක මොහොතක් අවබෝධ වුණොත් අවබෝධ වුණාම තමයි. ඒ පාරක් අවබෝධ කිරිල්ලක් නෑ මහත්තයා. එක පාරයි අවබෝධ කරන්නේ. එහේ. රෑනකට ඊතලෙන් ඉද්දොත් දෙපාරක් විදිනවා කියලා නෑ. එක පාරෙම කැදිගෙන වැටෙනවා. එහේ. ඉතින් ඒ නිසා ඒ උපන්නා වූ අවබෝධයක් ඇද්ද උපන්නා වූ ශ්‍රද්ධාවක් ඇද්ද ඒක අර දෙපාරකට තියාගන්න නැතුව ඒක රැකගන්න කියලා කියන්නේ එහෙමයි එහෙමයි මේකේ තියෙන්නේ නාගසේන මහරහතන් වහන්සේ බුද්ධ වචන ඉස්මතු කරනවා දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ මේ වදාලා ඒ තමයි පිරිසිදු ආර්ය සත්‍ය දර්ශනින් යුතු මිනිසයා ආර්ය ධර්මයේ නියත වූ විශේෂ අවබෝධයකට අවබෝධයට පැමිණියේද අනේක ප්‍රකාර වූ දෘෂ්ටීන්ගෙන් නොසැලී සියලු අයුරින් ඔහු ඉදිරි ඉදිරියට නිවැරදි අවබෝධයට පැමිණෙන්නේය. යම්කිසි කෙනෙක් මහත්තයා චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කළොත් එහෙම එයා සැලෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එයා සැලෙන්නේ ඊට පස්සේ දෘෂ්ටිංගෙන් නොසැලී මොන මොන අදහස් කිව්වත් සැලෙන්නේ නැහැ. එතකොට මහත්තයා බුදුන් උපන්නේ ලංකාවේ කියන එකටයි. මම රහත් මම රහත් කියනට ආයෙන්න එහත් රහත් වෙලා ඇති එහත් රහත් වෙලා ඇති කියන එකයි. ඊළඟට බණ භාවනා කරනකොට එනම් බඩ යනවා වරෙල්ලා මම මගපල දෙනවා මේ මේ මේ විරේකයක් කළා කියලා. ඊට පස්සේ එහි ඒ ඔස්සේ යන එකයි. ඉක්මනට මගපල් ලබන්නම් අපි ළඟට වරෙල්ලා. කොඹල මෙච්චර කාලයක් බණ ඇහුවා සෝවන් වුණාද? ආහෙනම් එහි ඇති කියලා මේ හොළඟට පාවිවි පාවිවි ඉන්නේ මහත්තයා. ඇයි මේ? තුනුරුවන්ගේ සරණ නැති නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැති නිසා මං කියවනේ මහත්තයා අර එක දේශනාවක් කිව්වේ අර සීමාවට සීමාව පැනනොත් හරි කියලා. එහෙමයි. මීටර 100 දුවන කෙනාගේ ඒ 100 සීමාවේ දක්වා තමයි තරඟේ තියෙන්නේ. ඒක පැන්න ගමන් ඒ ඒ තරඟේ නෑ. ඒ වගේ මහත්තයා මේ තිසරණේ පිහිටනකල් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකල් තමයි මේ ජංජාල ඔක්කොම ටික. මනාව ධර්මයේ අවබෝධ වෙනකල්මයි මේ ජංජාල ටික. තමන්ගේ ජීවිතේට ප්‍රශ්න වැඩි වෙන්න වැඩි වෙන්න කල්පනා කරන්න මේ සරණේ විහිතියානම් හොඳයිනේ කියලා. දුක කියන එක කල්පනා කරන්න මහත්ය දුක දුක් ගොඩේනේ අපි ඉන්නේ. දුක් ගොඩේ ඉඳලා සංසාරයේ දුකයි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සත්‍යය ඒකනේ. ඉඳලා දුක එපා කියලා අපි පතනවා. අසූචි ගොඩේ බැහැගෙන අසූචි වලම වැතිරිලා අසූචි ගොඩේ එරිලා ඉඳලම අසූචි ගඳ එපා කියලා පතනවා. එහෙමයි සර්. ලැබෙයිද? ඒ නිසා මේ සංසාරේ දුක්ඛිත සංසාරක යනවනම් මේ දුක් ටික කරගහගෙන යන්න. මේ දුක එපයි නම් දුක එපා එපා කියන්නේ තුන් ධර්මය අවබෝධ කරගන්න. එහෙමයි ස්වාමී. දුක එපයි නම් ධර්මය අවබෝධ කරගන්නවා. දැන් නම් දේවාල තියෙන නිසා වටේටම ගිහිල්ලා පොල් ගහලා පඳුරු ගැට ගහලා මොන මොනවා හරි කරයි. මැරිලා ගියට පස්සේ උම්බූතය වෙනවා. ඊට පස්සේ ඇඟවල් වලට දානවා. ගැට ගැහෙනවා. කොච්චර දුකක්ද මැරුණාට පස්සේ වෙන්නේ? නිරේ උපදිනවා. සතර අපායේ තිරිසන් ලෝකේ දැන් ඔන්න වැහි කාලේ. වැස්සට කොච්චර සතුන්ට ගෙවල් තියෙනවද? ඊළඟ මම දැක්ක කොළඹ පැත්තේ අර මේ ඔය මේ එක එක අර පොඩි ගෙවල් වතුරට යට වෙලා තියෙනවා. ඒකට මේ මිනිස්සු වැසිකිලි කරන්නේ කොහෙද? මූත්‍රා කරන්නේ කොහෙද? ඇඳුමක් වේලා ගන්න කොහෙද? නාන්නේ කොහෙද? නිදාගන්නේ කොහෙද? නිකන් කට්ටිය ඔක්කොම ටීවී දාගෙන ෆිල්ම් බලාගෙන ඉන්නවා. මිනිස්සු කොටසක් ওই විදිහට දුක් විඳිනවා. අපිත් ඒ දුකටපත් වෙන්න බැරිද? ඊළඟට බෝම්බ ප්‍රහාර දුක් කන්දරා නේද? මේ වගේ ඉවරයක් තියෙනවද? ලේ හැලීම් යුද්ධ ඉවරයක් තියෙනවද? සතා සිව්පාව වුණාට පස්සේ සතා සිව්පාව පාව මරනවා. මාංශයට ගන්නවා. කුකුල ඌරෝ හරක් මරනවා. ඒ කුකුල ඌරෝ හරක් මරනවා කියු අපි කතා කළාට ඒ කුකුල ඌරෝ හරක් කියන කියන්නේ කොහෙන් හරි ආපු සත්ව කොටාසයක් නේද? අපි වාගේ මිනිස් වෙලා හිටපු අය නේද? එතකොට මේ තිරිසන් ජීවිත හදාගත්තොත් මැරිලා ඒ අතරට යයි නේද? ඒවා දුක් නෙවෙයිද? අබ්බගාත දරුවෝ උපදිනවා. බඩේදීන් දරුවෝ මැරෙනවා. ඒවා දුක් නෙවෙයිද? දවසට මිනිස්සු දවසට ගස්සා මේ වාර්තාගත දවසට ගස්සා 800ක් කරනවා. ලංකාවේ දවසට 700ක් වාර්තා වලින් විතර. ඒකට දවසට මේ බඩේදීන් දරුවෝ 700ක් මරනවා කියන්නේ. ඒවා දුක් නෙවෙයි, ඒ උපන් දරුවා සත්වෙක් නේද? ඉතින් ඒ නිසා මේ මේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උත්සාහ කළොත් නම් මේ මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි නිකම් මේ බැන බැන ඉඳලා එහෙට මෙහෙට අර එහෙට මෙහෙට ඇදලා වාද විවාද කළා කිසිම තේරුමක් නැහැ. ස්වාමීන් අපි අර මෙනෙහි නොකරන නොකරනවාම මිසක් මෙනෙහි කරන්න ගත්තොත් එහෙම මේ දුක්ඛම දුකෙන් ගැලවීමක් නැහැ දුක්ඛමස්ස මහබ්බයං මේ ලෝක සත්‍යයට තියෙන ලොකුම බය මහත්යක් ගෙවල් නැති වෙන එකවත් එහෙම නෙවෙයි දුක මේ දැන් විඳව විඳව ආයි ඉපදින ලෝකේ කොච්චර දුක්ඛන්දරාවක්ද ඊළඟට විස්තර කරනවා ඡත්‍රයෙන් ඡත්‍රය කියන්නේ කුඩෙන් එහෙමයි ස්වාමී. ගන්න පුළුවන් අංග තුනක් ගැන මහරජාණන් ඡත්‍රයේ හිසට උඩින් හැසිරේ. කුඩේ හැමදාම ඉහළන්නේ ඉහළට. එහෙමයි. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් කෙලෙසුන්ට උඩින් හැසිරිය යුත්තේය. කෙලෙස් යටට දානවා. එහෙමයි. එයා ඉන්නේ කෙලෙස් වලින් උඩ. එහෙමයි. රාගයට අපි යට වුණා කියලා කියන්නේ අපි යට රාගෙ උඩ. ද්වේෂයට අපි යට වුණා කියන්නේ අපි යට ද්වේෂෙ උඩ. මෝහයට අපි යට වුණා කියලා කියන්නේ ඉරිසියාවට යට වුණා කියන්නේ ඒ කියන්නේ කෙලෙස් වලින් යට වෙන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම උඩ ඉන්නවා තමන්. කොහොමද තමන්? ඒ තමයි ධර්මයේ සිහි කරන කෙනා. ඉරිසියාකාව ධර්මයේ සීකල ප්‍රහාණය කරනවා. එතකොට ඉරිසියාව යට ධර්මයේ උඩ. රාගයක්වොත් ඒ රාගසිත ප්‍රහාණය කරනවා. එතකොට රාගයේ යට ධර්මයේ හිත උඩ. ඒ වාගේ ධර්මයෙන් ඉහළ ඉන්න කියලා කියනවා යට වෙන්නේ නැතුව. දැන් ලෝක සත්‍යය දිහා බලනකොට බලන්න යට ආගාදේ ඉන්නේ. සමන් ආගාදේ කෙලෙස් උඩ එහෙමයි ස්වාමී. ඒතන මිනිස්සු උඩ තමන් යටට ගිය ගමන් බර උඩ බර වැටෙනවනේ. කෙලෙස් බර නේද මේ සත්‍යයට තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර උහුලා ගන්න බැරි කෙලෙස් බල නේද? එහෙයි. රාගයෙන් අකටයුතුකම් කරන්නේ උහුලා ගන්න බැරි නිසා නේද? තරහයෙන් අකටයුතුකම් කරන්නේ උහුලා ගන්න බැරි නිසා නේද? ඉරිසියාවෙන් අකටයුතුකම් කරන්නේ උහුලා ගන්න බැරි නිසා නේද? ඇයි උහුලා ගන්න බැරි වුනේ? Taman යටට ගිය නිසා. කිලිස් යටට දාලා Taman උඩට ආව නම් බර නැහනේ. එහෙමයි. ඒ නිසා කුඩේ හැම වෙලාවෙම හිසට උඩින් හැසිරෙනවා වගේ Taman හැම වෙලාවෙම කෙලස් වලට උඩින් ඉන්න කියනවා කෙලස් යටට දාලා. ඒ විදිහට එහෙමයි. ස්වාමීනි අවසරයි. ඔව් මහත්තේ අපි මතක් කළේ කුඩේ හැම වෙලාවෙම උඩින් හැසිරෙන්නේ කියලා. දෙවෙනි කාරණාව තවද මහරජාණන් ඡත්‍රය හිස මුදුනට උපකාර වෙයි. හිස මුදුනට උපකාර වෙනවා කුඩි. එහෙමයි. එසේම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් යෝනිසෝ මනසිකාරයේ උපකාරය ඇති කෙනෙක් විය යුත්තේය. දැන් කුඩයක් ඉහිලවට පස්සේ උපකාරයේ හිසට කෙලින්ම වැටෙනවා. අවුෙන් දෙමෙන්න දෙන්නේ මේ පිච්චෙන්න දෙන්නෙත් නැහැ, වැස්සෙන් දෙමෙන්න දෙන්නෙත් නැහැ, පොද වැටෙන්න දෙන්නෙත් නැහැ. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ නිවන සොයාගෙන ගමන් කරන කෙනාට කුඩයක් වගේ තියෙන්න ඕන කියන යෝනිසෝ මනසිකාරය. ඒක බලන්න කොච්චර උපකාරයිද කියලා යෝනිසෝ මනසිකාරය. එහෙමයි සර්. එතකොට මට මතක් වුණේ නිදිකණ්ඩ සූත්‍රයේ තියෙන යෝනිසෝ මනසිකාරය උපද්දන්නේ පින් බලයට කියලා. එහෙමයි. හරියට කල්පනා කරන්න පුළුවන් ක්‍රමයි. එහෙයි. අර්ථය ගන්න පුළුවන් ක්‍රමයි. එහෙයි. අනර්ථය බැහැර කරන්න පුළුවන් එක. එහෙයි. හරියට කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන්න පුළුවන් විදිය. එහෙමයි. දැන් මහත්තයා ඕනම දෙයක් බල දිහා බලලා ඕනම කෙනෙකුට ඕන ඕන විදිහට කල්පනා කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එක එක විදිහට කල්පනා කරන්න පුළුවන්. කෙනෙකුට ගහක් දිහා බලලා මල් කැමති කෙනාට ගහේ මල් ගැන හිතනවා. එහෙයි. බෙහෙත් හේත් වලට කැමති කෙනාට ඒ ගහේ කොළබොළ ගැන හිතනවා. වඩුවා ඒ ගහේ මේ ලී ගැන හිතනවා. ඊළඟට උද්භිද මේ සම්බන්ධයෙන් දැනුම තියෙන ඒ ශාක විද්‍යාව ඉගෙන ගන්න කෙනා ඒකේ ශාකමය ස්වභාවය ගැන හිතනවා. එහෙමයි. තේරුණා නේද? ඒතර ගහක් දිහා බල්ලා එක එක්කෙනා එක එක විදිහට හිතනවා. ඒකට ඒ වගේ තමයි බණක් ඇහුවට පස්සේ නිවනට හරියන විදිහට කල්පනා කරගන්න පුළුවන් එක තමයි යෝනිසෝ මනසකාරය කියන්නේ. බණ ලස්සනයි කියලා කියන්නේ යෝනිසෝ මනසකාරය නෙවෙයි. හාමුදුරුව ලස්සනයි කියන්නේ යෝනිසෝ මනසකාරය නෙවෙයි. ඊට පස්සේ නියම බණක් බං ඒක යෝනිසෝ මනසකාරය නෙවෙයි. ඊට පස්සේ ආපහු මෙහෙම බණක් කියනවා කියනවා නම් ඒක යෝනිසෝ මනසකාරය නෙවෙයි. යෝනිසෝ මනසකාරය තමයි ඒ ධර්මයේ ඇතුලේ කියපු දේ Taman ගලපගෙන ඒකෙ පිහිට ගන්නවා. එහෙමයි ස්වාමීන්. ඒකම තමයි ධර්මය. නැත්නම් ওই බණ CD එකකින් ගන්න පුළුවන්ද? ටේප් එකක් තියෙනවද? ඒ කල්පනා කරනවනේ. ඒවා යෝනිසෝ මනසකාරය නෙවෙයි. එහෙමයි. ඒතර මහන්තේ යෝනිසෝ මනසකාරය යෝනිසෝ මනසකාරය විදිහට අයෝනිසෝ මනසකාරය අයෝනිසෝ මනසකාරය විදිහට තේරුම් ගන්නත් යෝනිසෝ මනසකාරය ඕන. එහෙමයි ස්වාමීනි. දැන් සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ තමන් කල්පනා කරන ක්‍රමෙන් කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව ප්‍රහාණය වෙනවනම් අන්න ඒ කල්පනා කිරීමට තමයි කියනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ. තමන් කල්පනා කරන ක්‍රමෙන් කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩෙනවා. ඒකට තමයි කියනවා අයෝනිසෝ මනසිකාරය කියන්නේ. හොඳට කල්පනා වෙන්න ඕන. එතකොට යෝනිසෝ මනසකාරය නැති නිසා තමයි අපි මේ ලෝකෙට බැඳෙන්නේ. ඇලෙන්නේ. ප්‍රඥාව නැති නිසා. එහෙමයි ස්වාමී. දැන් මහත්තයා අපි කල්පනා කරන්නකෝ පුංචි කාලේ පුංචි ළමයි අසූචි කනවනේ. චූටි චූටි ළමයි කක්ක කනවා. එතකොට ඒ ළමයාට ඒ කක්ක කියන්නේ සුභ ආරමුණක්. කුරුමිනියෝ කනවා. මොකද්ද අතට අහුවෙන්නේ කනවා. නමුත් එයා කාලයක් යනකොට එයාට කක්ක පිළිකොල්. කුරුමිනියා භයානකයි. ඇයි එයා ඒව ගැන ආදීනව සහ ඒ සම්බන්ධයෙන් මානසිකාරයගේ වැඩුණා. අවබෝධය ආවා එයාට. ඒ වගේ තමයි මේ තෘෂ්ණාවෙන් ඇලි ඇලි යන ලෝකේ අපි අත්හරින්නේ අවබෝධයෙන්මයි. මේ ජීවිතේ ඉපදිලා ඕලාරිකෝ පේන්න තියෙන අසූචිත් කනවනම්. එහෙමයි ස්වාමී. අසූචිත් කනවනම්. ඊට පස්සේ මෙහෙමයි ඉතින් ඇඟ වැඩුණා කියලාත් නෑ මානසිකාරයම වුණා. ඇයි වයසට ගිය මිනිස්සුත් අසුචි කන්නේ නැද්ද? සමහර වයසක මිනිස්සු ඉන්නවා ලෙඩ ඇඳේ ඉඳලා තමන්ගේම අසුචි තමන් කනවා. එහෙමයි. ඇඳුම් ගලව ගන්නවා. නිරිවස්තර වෙන්නවා. පුංචි ළමයි වගේ වෙනවා. එහෙමයි සම්. ඇයි ඒ අවබෝධය නැහැ. මානසිකාරේ නැහැ. සල් යෝනිස මානසිකාරකින් හරි උපකාරයි. ධර්මය නම් මේ ධර්මානුකූලව ඉගෙන නිතර නිතර ධර්මයාලා ඒ ධර්මානුකූලවම හිතන්න පුරුදු වෙනවා. එහෙමයි ස්වාමී. ඒක හරියට එහෙම යෝනිසෝ මනසකාරය පැවැත්වුවොත්ද ස්වාමීනි අපිට අර කෙලෙස් වලට යට නොවී ඉන්න කෙලෙස් වලට යට නොවී ඉන්න හිතක් හැදෙන්නේ එතකොට ඒකට එයාගේ මනසකාරය උඩ තියෙන්නේ එහෙමයි ස්වාමීනි ඊට පස්සේ තියෙනවා මහරජාණන් ඡත්‍රය අවැසි සුලං වලක්වයි කුඩේ අවුවෙන් වැස්සෙන් හොළඟෙන් වලක්වනවා ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් නානාවිද නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මතවාද නැමැති ත්‍රිවිධ ගින්නද කෙලිස් වැසිද යෝනිසෝ මානසිකාරයෙන් වැළක්විය යුත්තේය. බලන්න ඒකක් තියෙන්නේ යෝනිසෝ මානසිකාරය. එහෙමයි ස්වාමීනි. කුඩේ කියන එක කියලම තියෙන්නේ යෝනිසෝ මානසිකාරයද. එතකොට ඒ යෝනිසෝ යම් කිසි දෙයක් යම් කෙනෙක් කියනකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. කියපු පමණින්ම පිළිගන්නේ නැතුව ධර්මානුකූලව කල්පනා කරලා බලන්න ඕනේ. ඒක තමයි මතවාද බැහැර වෙන්නේ. එහෙමයි. අන්‍ය දෘෂ්ටියෙන් හිතෙන් බැහැර වෙන්නේ. දැන් ඇත්තටම දැන් අන්‍ය ආගමික අයට වෙනත් ආගම් වල ඉන්න අයට හොඳට නුවණින් කල්පනා කළා නම් තමන්ගේ ආගමේ හරයක් මොකද්ද නවතින තැන කොතනද කියලා. එහෙමයි සම්. පුංචි දෙයක්ම තේරෙන්න ගන්නවා. මේ අර මෙනෙහි නොකිරීම තමයි තියෙන ආම. මෙනෙහි නොකිරීම. එහෙමයි මෙනෙහි නොකිරීමමයි. දැන් අපි ගත්තොත් එහෙනම් අන්තවාදී බිහි වුණා. ඊට පස්සේ ඒ අය බෙලි කපන්න ගත්තා. ලේ වගුරුවන්න ගත්තා. බෙලි කපාගෙන ලේ වගුරුවාගෙන මොකද්ද මම ලෝකෙට දුකක් දීලා මොකද්ද මට ලැබෙන සැපේ කියලා. එහෙමයි ස්වාමී. ඒතකොට බලන්න මේ උගත් යෝනිසෝ මනසිකාර කියන්නේ උගත්කම නෙවෙයි. කෙලෙස් ගෙවෙන්න පුළුවන් විදිහට කල්පනා කරන එක. එහෙමයි. උගත් කියලා ওই උගත් අයගේ මීටින් වලට මම ගිහිල්ලා තියෙනවා මහන්තයා. ආ සමහර උගත් වෙනවා හෙන්න මූසලයි. හෙන්න මූසලයි. ඒ පාවිච්චි කරන්න ඕන වචනමයි මම මේ පාවිච්චි කරන්නේ. කිසි වැදගත් කමක් නැහැ. ගෞරවය නැහැ. දැන් හාමුදුරුවොත් එක්ක වුණත් ගෞරවයෙන් කතා කරන්නේ අහිංසක මිනිස් ගම්වල මිනිස්සුද ඉහළ ලොකු ලොක්කොද? ගම්වල මිනිස්සයා තමයි සංඝයාට යටත්ව කතා කරන්නේ. එහෙමයි. ලොකු ලොක්කෝ කතා කරන්නේ ඒ තනතුරේ ඉඳලා. එතකොට සංඝ සරණවත් නැහැ. දැක්කද තනතුරෙන් දීපු දේ? එහේ තනතුරෙන් දීපු දේ. එතකොට මේ මිනිසුන්ට එහෙම ඉගෙනගෙන ඉහළට යන්න හරි ධර්මයෙන් ලැබිච්ච එකක්. නමුත් ධර්මයෙන්ම ලැබිච්ච එකෙන් අකුසල් කරගන්න හැටි පේනිනවද? ඉතින් ඒ නිසා මහත් ඔය එක එක සමහර පැති මම කිව්වේ. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක හරිය උපකාරයි. බුදු කෙනෙක්ගේ ධර්මයේ ලැබෙන තාක්කල් යෝනිසෝ මනසිකාරය නම් උපදින්නේ නැහැ. ඒ නිසා ධර්මයේම ඕන. එහෙමයි ස්වාමීන් ඊට පස්සේ විස්තර කරනවා මහරජාණන් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාලා මහත් වූ ඡත්‍රයක් සිදුරු රහිතව සවිශක්තියෙන් යුතුව තිබෙයිද? ඒ දැඩි වර්ෂාවක් දැඩි සුළඟක් වළක්වයි. සිදුරු රහිතව හොඳට තියෙන්න ඕන කුඩේ. ඒ වගේම බුද්ධ පුත්‍රයා පිරිසිදු සීලී නැමැති ඡත්‍රය දරාගෙන ක්ලේශ වැස්සත් රාග ద్వේෂ මෝහ යන ත්‍රිවිධ ගින්නෙන් හටගන්නා තාප වේගයත් වැළැක්විය යුත්තේය. දැන් ඉරෙන් එන තාපේ වළක්වනවනේ. වැස්සෙන් එන වැහි පොද වළක්වනවනේ කුඩේ. ඒ වගේ සීලෙන් සීලේ නැමැති කුඩේ දරාගෙන ක්ලේශ වැස්ස නවත්තන්න ඕන කියනවා. එහෙමයි සාමි. ඒකට ඒ කියන්නේ සිල් රකින්නේ නැහැ කියන්නේ කෙලෙස් ගලනවාමයි ජීවිතේ. ඒක වර්ෂාවක් වගේ තැමිලා තැමෙනවාමයි කෙලෙස්. ඒකට සිල් රකින්න රකින්න එයා කෙලෙස් වලින් තැමෙන එක නැති වෙලා යනවා. පැහැදිලි නේද? ඒතකොට සීලය කොච්චර ಉಪකාරයිද කියලා බලන්න. ඒකනේ මං කිව්වේ තුනුරුවන් සරණයි පංචීල් පද පහවත් රැකගනින්නලා කියලා. එහෙමයි ස්වාමීනි. ප්‍රායෝගිකව. එහෙයි. පංචීල් පද පහවත්. එහෙයි. ඊළඟට සිල්වත් බව, පොයට උපෝසතේ සමාදන් වෙන බව. නොකඩවා සීලයක් සමාදන් වෙලා ඉන්න එක කඩන්න නැතුව කොච්චර ಉಪකාරයි දරහත්වයට ඊළඟට තියෙනවා කුඹුරෙහි තුන් අංගයක් ගැනීම ගැන. මහරජාණන් කුඹුර දියපාරවල් වලින් යුක්තයි. කුඹුරේ දියපාරවල් යනවනේ. එහෙමයි ස්වාමී. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් ශ්‍රාවක සංඝයා නම් වූ පින්කෙතට දියපාරවල් නම් වූ සුචරිත වත්පිළිවෙත් වලින් යුක්ත විය යුත්තේය. මහත්ය කුඹුරක් සරුසාර වෙන්නේ කුඹුරක් තෙත් වෙන්නේ දියපාරවල් වලින් නේද? එහෙමයි. දිය පාරවල් නැති කුඹුරෙන් වැඩක් තියෙනවානේ. වතුර ගන්න බැරි කුඹුරෙන් වැඩක් තියෙනවානේ. ඒ වගේ තමයි නිවන් දකින්න යනවා නම් වත්පිළිවෙත් වලින් සරු වෙන්න ඕන කියනවා. ස්වාමිනේ සීලයත් ඇතිකොට වත්පිළිවෙත් වත් වත්පිළිවෙත් කියන්නේ ගරු කරන එක. යටහත් පහත් බව. ඊළඟට දැන් භික්ෂුන් වහන්සේලා නම් මලුපෙත් මං අමදින එක, පැන් ගෙනින එක, සංඝයාට යටහත් පහත් වෙන එක, පිරිත් කියන එක, වන්දනා කරන එක එහෙමයි. තෙරුවන් වන්දනා කරන එක, අන් අයට උපකාර කරන එක, ගිලන් උපස්ථාන කරන එක, ශ්‍රම දාන කරන එක. එහෙමයි. ඒවනේ වතපිලිවෙත කියලා කියන්නේ. එහෙසම්. එතකොට වත්පිලිවෙත් වලින් සරු වෙන්න ඕන භික්ෂුවක්. ඒක හරියට නිර්වාණ නැමැති කුඹුරට වතුර හරවනවා වගේ. ඒතර භික්ෂුවක් වත්පිළිවෙත් කරන එක කොච්චර වටිනවද කියලා බලන්න තෙරුවන් වදින එක, වැඩිහිටි සංඝයාට ගරු කරන එක, වන්දනමාන කරන එක, ඒස ආගන්තුකවත ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් ආව කටයුතු කරන්නේ කොහොමද? ආචාර්යවත ගුරුවරයාට කොහොමද උපස්ථාන කරන්නේ? උපාධ්‍යායවත අන්තේවාසිකවත ගෝලයාට කොහොමද උපස්ථාන කරන්නේ? සද්දි විහාරිකවත ඊළඟට සබ්‍රාහ්මචාරින් වහන්සේලාට කොහොමද උපස්ථාන කරන්නේ? ඊළඟට නොයේක් වත් පින්ඩ පාතවත ඒ වගේ ගොඩක් මහත්ය වත්තක් කන්දකේ කියලා වෙනම විනය පිටකේ පරියායක් තියෙන වත් පිළිවෙත් කිරීම ගැන. ස්වාමිනේ වත් පිළිවෙත් නිසාම මාර්ගය අර්ථවත් වෙනවා. ඒ කියන්නේ නිර්වාණ නැමැති කුඹුරට හරවන වතුර පාරවල් වගේ ඒවා. ඒ වගේම තමයි ගොඩාක් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ, කෙලෙස් ප්‍රකට වෙන්නේ මේ යුද්ධේ කරන්න පුළුවන් මේ වත් පිළිවෙත් කරද්දී. ඒයි සරහ එනවා, කම්මැලිකම් එනවා. ඊළඟට මේ කරුණා මෛත්‍රී නැති වෙන වෙනවා, iriසියා වෙනවා. එතකොටනේ යුද්ධ තියෙන්නේ. ස්වාමීනි අපි දැන් ගිහියන් වශයෙන් නිවසේදී වුණත් අම්මා අප්පච්චිට සලකන එක තාත්තට සලකන එක ඒව වත් යුත් වලින් යුක්ත බවනේ ඒ වගේම තමයි ගිහි කෙනා වුණත් වත් මේ සෑවත බෝධිවත වත් පිළිවෙත් කරන එක සංඝයාට උපස්ථාන කරන එක ওই සමහර ගොඩාක් විහෙර විහාර චෛත්‍ය බෝමලු සෑමලු වල්ලිවල තියෙන්නේ ඇයි ඒ ගම්වල නිවන් දකින මිනිස්සු නැති නිසා. එහෙමයි. නැත්තම් හොඳට සුද්ධ පවිත්‍ර කරනවනේ. එහෙයි. ඊළඟට සංඝයාට ගිලන් උපස්ථාන කරනවනේ. ඒ නිසා ගොඩාක් පින් කරගන්න පුළුවන්. දැන් අපි කියමු භාවනා වැඩසටහන් තියෙනවා කලින් දවසට ගිහිල්ලා පින්ංකෝ පොහොදලා අතුපතු ගාලා ආසන පනවලා කලින් පස්සේ දවසේ තියෙන භාවනා වැඩසටහනට ඒ ටික හරි ගස්සනවා. එහෙමයි ස්වාමීනි. ඊට පෝයේ නම් පන්සලේ සිල් ගන්නවා නම් කලින් දවසේ කියලා මලු අතු ගාලා වල් ගලවලා පන්සලේ පැම් පුරවලා ධර්මශාලාව සුද්ධ පවිත්‍ර කරලා එහෙමයි. ඒ ටික කරනවා. එහෙයි. ඒව වතපිළිවෙතින් සරුවි කියනවා. ඒ වාගේ අය කියනවා නිවන් දකින්නේ. එහෙමයි. ඔය පැත්තට කිසිම අවධානයක් නැහැ නේ. මොකක් හරි භාවනා කරගෙන ඇස් දෙක පියාගෙන සෝවාන් වෙන්නනේ කල්පනා කරන්නේ. දියපාලවල් නැහැ. කුඹුරේ බීජ වගා කරන්න හදනවා වතුර නැහැ. වතුර පාරක් නැහැ කොහෙන්වත්. වතුර වල ටික හදාගෙන ඉන්න ඕනේ. <laughs> හදා ගන්න ඕන. තවද මහරජාන්නේ කුඹුර වැටකින් යුක්තයි. එහෙයි. ඒ වගේ මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව සීලයත් පවට ලැජ්ජාවක් ඒ වගේ ලැජ්ජාව යන වැටෙන් යුක්ත විය යුත්තේය. කුඹුරු කියන එක වැටක්නේ. ඒ වගේ තමයි සීලයයි ලැජ්ජාවයි තියෙන්න ඕන. සීලය කියන්නේ Taman රකින්න සීලේ. එහෙමයි. ලැජ්ජාව කියන්නේ මට මේක සුදුසු නැචි. හරි නෑ කියලා හිතෙනවා. ලැජ්ජාවක් තියෙනවා. එහෙමයි. වැට ගැහුවේ නැත්තම් මොකද්ද වෙන්නේ මහත්තයා? කුඹර කොච්චර හොඳට වගා කළත් සතුරා පයින්නවා. වනසත්තු පයින්නවා. වැට ගැහුවේ නැත්තම්. ඒ නිසා කොච්චර හොඳට බණ භාවනා කරගෙන හිටියත් කොච්චර බණ ඇහුවත් සීලේ රකින්න නැත්නම් තමන් පුරුදු කරන්න හදන ගුණයකට සතුරන්ගෙන් බැට ලැබෙනවා. ඇයි අවස් පව කරන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් පවට පව කරනවා නෑ යා රකින්න සිල් නෑනේ. ඊළඟට මට මේක ගැළපෙන්නේ නෑ චී කියලා අර ලැජ්ජාවක් නෑනේ. ඒ නිසා මේ ලැජ්ජාවයි සීලයයි කියන එක හරි උපකාරයි කුඹුරකට වැටක් ගහලා තියෙනවා වගේ. ලැජ්ජාව කියන එක කොච්චර ඕනද කියන අද කාලේ ලැජ්ජාව එක නෙමෙයි සභාවක් මැද කතා කරන්න ලැජ්ජයි. හාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා බණ අහන්න ලැජ්ජයි. ඊට පස්සේ රුවන්වැලිසෑය වටේ ගාථා කී කිය යන්න ලැජ්ජයි. පිරික් කියන්න ලැජ්ජයි. බණ අහන්න යන්න ලැජ්ජයි. පොයට සිල් ගන්න යන්න ලැජ්ජයි. සුදු ඇඳ ගන්න ලැජ්ජයි. හඳ නගා සාදු කියන්න. හඳ නගා සාදු කියන්න ලැජ්ජයි. ඒ වගේ ආච්චිලාගේ වැඩ කියලා හිතන්නේ. හැබැයි හොර වැඩ කරන්න ලැජ්ජ නැහැ. පංච දුස්චරිතේම කරනවා ඒවට ලැජ්ජ නැහැ. එහෙමයි ස්වාමී. તો ලැජ්ජාවත් උඩු යටකුරු වෙච්ච හැටි දැක්කද? ලැජ්ජා නොකළ යුතු තැන ලැජ්ජා කරනවා. ලැජ්ජාව කළ යුතු තැන ලැබිලි ලැජ්ජා නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා වැටක් ඕන කියනවා කුඹුරට. තවද මහරජාණන් කුඹුර බොහෝ අස්වනු ලබා දෙයි. ගොවියාට සතුට උපදවමින් අල්ප වූ බීජ වලින් බොහෝ අස්වැන්න ලබා දෙයි. බොහෝ අපුරන ලද්දේ නම් බොහෝ සෙයින්ම ලබා දෙයි. මහත්ය කුඹුරේ ස්වභාවය තමයි අස්වනු ලබා දීලා ගොවියා සතුටටපත් කරනවා. පොඩ්ඩක් වැපුරුවොත් පොඩ්ඩක් අස්වැන්න එනවා. ගොඩාක් වැපුරුවොත් ගොඩාක් අස්වැන්න එනවා. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂු මාර්ගඵල අස්වැන්න උපදවා විපුල ඵල ලබා දී යුත්තේය. දායකයන් හට සතුට ඉපදිවිය යුත්තේය. ස්වල්ප දෙයක් දුන්නත් බොහෝ ඵල ලබා දිය යුත්තේය. බොහෝ දුන්නොත් බොහෝ සෙයින් ඵල ලබා දිය යුත්තේය. ඔන්න ඔය කාරණාව ගන්න කියන කුඹුරින්. එහෙමයි. ඒ කියන්නේ තමන් පිළිවෙතේ යෙදෙන යෙදෙන තරමට අර දන් දෙන ගිහියට පින වැඩි. එහෙමයි. තමන් මාර්ගඵල ලැබලා මේ බුද්ධ ශාසනේ අස්වනුනෙලා ගන්න කියනවා. දැන් සුභූති මහරහතන් වහන්සේ ඒ සුබෝධි ස්වාමීන් වහන්සේ දානෙට වඩිනකොට පින්ඳ පාතේට ගෙදරක වැඩලා ඉන්න ගේ මිදුලේ ඉඳගෙන ඉන්නේ හිටගෙන ඉන්නවනේ. ඒකෝට අර ඇත්තෝ මිනිස්සු ඇතුළට ගිහිලා දානෙ ගේන අතරට මෛත්‍රී සමාධියට සමාදිනවා කියනවා. ඒ මොහොතට සමාධියට සමාදිනවා. ඇයි ඒ? ඒකෝට අර සමාධිය නැගී හිටපු කෙනෙකුට දානෙ බෙදීමේ පින මිනිසුන්ට ලබා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙයි. පැහැදිලිනේ? එහෙයි. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් මේ ආස මේ කලන්තයේදීලා වැටලෙද්දී උපාසක මහත්තයෙක් කරේ තියාගෙන යනවා. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මේ උපාසක මේ ලංකාවේ මේ උපාසක මහත්තයා මගේ මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් ඥාතියින් නෙවි සංඝ ගෞරවයෙන්මයි මේ උපාසක මහත්තයා මාව කරේ තියාගෙන යන්නේ. අනේ මේ මිනිස්යාට මම පිනක් උපද්දවන්න ඕන නේද කියලා අර උපාසක මහත්තයා කරේ තියාගෙන යද්දිම දහම මනසිකාර කරනවා. අරහත් උපාසක මහත්තයාගේ පිටේදීම අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි. එතකොට උපාසක මහත්තයාට කොච්චර පිනක්ද? එහෙයි. ස්වාමීනි මේ ඒ වික්ෂුන් වහන්සේගේ උන්වහන්සේ තුළ ඇතිවෙච්ච කරුණා මුදිතා සිත ඔව් දැන් මහත්මේ මෙහෙම හිතන්නකෝ තේර ගාතාවලම එක ගාතාවක තියෙනවා එක රහත් කතා අරහත් කතාවක ඒ ඒ ස්වාමීන් වහන්සේ බණ භාවනා කරන කෙනෙක් උන්වහන්සේ පින්ඳ පාතේ වඩිනකොට පොදක් එනවා ඊට පස්සේ ළඟ තිබ්බ පැල් කෙටියකට වදිනවා කුඹුරක. උන්වහන්සේ ඇතුළේ ඉඳලා දැන් පොද වැටෙන නිසා දැන් වඩින්නත් බෑ පාත්‍රයේ පැත්තකින් තියලා භාවනා කරනවා. එහෙමයි. භාවනා කරනකොට අර සීතල සුළඟයි, පැල් කෙටියයි ඒවා මොහු වෙලා භාවනාවට පරිසරය හැදෙනවා. එහෙමයි. අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි ස්වාමී. ටික වෙලාවක් යනකොට අර පොද වැඩි වීගෙන යනකොට ගොවියත් ඉක්මනට එනවා. ගොවියා දැනගත්ත ඇතුලේ කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ අර ගොවියගේ හිත සතුටු කරන්න කියනවා. පින්වත් ගොවිය ඔබට බොහෝ යහපතක් බොහෝ කාලයකට ඒ තමයි ඔබගේ කුටිය නිකලස් ශ්‍රමණයන් වහන්සේ නම පරිහරණය කරන්න කියන්නේ. ගොවියට පුදුම සතුටක් ඇති වුණා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආලෝකයක් පහළ කළා කියන භික්ෂුව මේ දැන් මේ මොහොතේ මේ ගොවියා තමන්ගේ කුටිය නිකලෙස් මුනිවරයෙක් පාවිච්චි කළා කියලා ඇතිවෙච්ච ශ්‍රද්ධාව මුල් කරගෙන කෝටි ගාණක් ආවාසල සුගති උපදිනවා කියනවා අනාගතේ මේ පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා කියන්නේ. එහෙමයි. ඒ පැහැදිලිය. දැන් එතකොට ඒ දායකයා අනාගතේ පසේ බුදු කෙනෙක් කරන පරිසරේ අර භික්ෂුන් වහන්සේ හැදුවේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා මේ දායකයන්ට පින් පුරවන පින්කෙතක් වෙන්න ඕන. ඉතින් ඒකනේ අනුතරම් පුණ්‍යක්කෙත්තන් කිව්වේ. පින්කෙත. අස්වනු ලවලා දෙන්න ඕන මිනිසුන්ට. එහෙමයි ස්වාමී. තමන් ප්‍රතිපත්තියේදීලා. ඉතින් ඒ නිසා උපාලි මහරහතන් වහන්සේ මෙසේ වදාලා බොහෝ අස්වැන්න ලබා දෙන විපුල ඵල ලබා දෙන කෙතක් උපමාවටගෙන සිටිය යුත්තේ යමෙක් දන් දී විපුල ඵල නිලයිද මේ උතුම් කෙතකි. ඉතින් තමන් අර කෙතේ උපමාව නිතර අරන් ඉන්න කියනවා. කෙත සරුසාර වෙන තරමට අර මේ ඵල උපද්වන්නේ අයට අස් වෙන්න වැඩි. එහෙමයි ස්වාමීනි. ඒකනේ කියන්නේ රහතන් වහන්සේලා සරුසාර කුඹුලක් වගේ කුඹුරක් වගේ. එහෙයි. දායකයා ගොවියෙක් වගේ. දාන වස්තුව බීජය වගේ. කුඹුර සරුසාර වැඩි නම් අර රෝපණය කරන බීජයෙන් අස්වැන්න වැඩි. එහෙමයි ස්වාමී. රෝපණය කරන කරන එක පැලවෙනවා. එහෙමයි. ඒ විදිහට තමයි මේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේ මහත්තයා මේ කරුණු කාරණා ඒ විදිහට තේරුම් ගන්න ඕන. එතකොට මේ භික්ෂුන් වහන්සේ නමකේ ප්‍රතිපත්ති දෙනකින් දායකයන්ට කොයිතරම් උපකාරයිද කියලා. එතකොට දැන් මේ ඔක්කොම කරුණු කාරණා තේරුම් ගන්නකොට අරහත් මාර්ගයක් වැඩෙන්න කොච්චර Taman තුල ಗುಣධර්ම තියෙන්න ඕනද කියලා බලන්න. එහෙමයි සර්. ගිහි වුණත් පැවිදි වුණාම. පැවිදි වෙච්ච කෙනාට කාර්යභාරය වැඩි. කියන්නේ යායේ සම්පූර්ණ ජීවිතේ දුනුරන්න පුදලමනේ තියෙන්නේ. දැන් මේක ලෝකෙත් එක ගැහි පැහිලා මේ ඔක්කොමත් එක අත්වල බැඳගෙන සෙනඟ කන්දරාවක් පිරිවරාගෙන නිවන් දකින්න බෑ. අර ඔබ වහන්සේ කලින් අවස්ථාවක මතක් කළා වගේ ස්වාමීන් ආවේගෙන් කලබලෙන් දුවන ආවේගෙන් කලබලෙන් පිස්සුවෙන් කලබලයට නිවන් දකින්න බෑ කලබලයට කසාද බඳලා මිනිස්සු විඳින දුක බලන්නකෝ මේ සාමාන්‍ය ලෝකේ දේවල් ඒ නිසා කලබලයක් නැතුව ඉවසීමෙන් මනා ප්‍රඥා ශක්තියකින් වත්පිළිවෙත් කරමින් දැන් කියනවා එහෙ දැන් සමහර අය කියනවා මහමිනා වත්පිළිවෙත් වැඩි වේර විහාර අතපතු ගන්න තියෙනවා. එහෙම නෙමෙයි අපිට ඕනන්නේ අපිට ගිය ගමම්ම මේ මහාන වෙලා ගහක් යට භාවනා කරන්නයි ඕනන්නේ. එතකොට තනියෙන් ඉන්නවා. එතකොට රාග, දේශ, මෝහ කොයි විදිහට කැරකි කැරකි යාගේ ජීවිතය ඇතුලේ තියෙනවද කියලා යාට ප්‍රකට වෙන්නේ නැහැ. දැන් පිරිසත් අතර ඉන්නකොට නිරිෂාව Tamanට ප්‍රකට වෙන්නේ. කැලේ වෙනකොට ගස් ගල්ලේ ඉරිෂාව ප්‍රකට වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒතුවරනේ යුද්ධ තියෙන්නේ. ඒ නිසායි අර භික්ෂුව වත්පිළිවෙත් වලින් සරු වෙලා යන්නේ. ඉතින් ඒ වාගේ අදාළ කරුණු කාරණා ඒ විදිහට විස්තර කළේ. ඉතින් අර ඒ මාර්ගයෙන් අපි තේරුම් ගන්න ඕන කොහොමද රහතන් වහන්සේලාගේ ජීවිත කොහොම වෙන්න ඇතිද? අරහත් මාර්ගයේ යනකොට කොහොම වෙන්න ඇතිද කියලා. එහෙමයි. ස්වාමීන් අවසරයි අපේ සදහවත් පින්වතුන් මේ දහම් පරයය හොඳින් අනුමෝදන් වන අවස්ථාවේ අපේ කාලය නිමා වුණා අපට අවසර ලැබේවා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සැබැහැති දායකත්වයේ දරන ලද්දේ කුරුණෑගල සහ තිස්ස මහාරාම යන ප්‍රදේශවල පදිංචි පින්වත් පිරිසක් විසින් ඒ සදහැවතුන් උදෙසා උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු ස්වාමීන් අවසරයි ඔව් පින්වත් මහත්මයා අද දවසේ සදහම් පිළිසඳර මේ මිලිඳු රාජ ප්‍රශ්නේ කුරුණෑගල සහ තිස්ස මහරාම යන ප්‍රදේශවල පදිංචි පින්වත් පිරිසක් විසින් දායකත්වයෙන් දරන්නේ. ඒ වගේම කාරණාවක් කියන්න හිතෙනවා ඒ තමයි අපි ගොඩාක් කාලයක් දැන් නාගසේන මහරහතන් වහන්සේගේ මේ දහම් පරයයන් අහමින් යන්නේ. එහෙමයි සර්. තව සුළු ප්‍රමාණයක් තියෙන ඉගෙන ගන්න. එතකොට ඇත්තටම මට විтин විට නිතර හිතට හිතෙනවා මේ නාගසේන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්වත් අපිට වඳින්න තියෙනවා නම් කියලා. එහෙමයි සර්. ඉතින් ඒ නිසා අපිට මොන හරි මේ කරන පින් බලයෙන් ඒ ධාතුන් වහන්සේ නමක් හරි වඳින්න ලැබෙනවා නම් කොච්චර භාග්‍යයක්ද කියන එක මේ හිතේ තියෙනවා. එහෙමයි ඉතින් මේ ඒ ගැනත් මේ සිහිපත් කරනවා. ඉතින් අද දවසේ මේ රැස් කරගත්ත සීලූපින් මේ භාග්ය මේ වාසනාව ඉතින් රැස් වෙන පුණ්‍ය ධර්මය අනුමෝදන් කරනවා සීළු දෙවි දේවතාවුන් වහන්සේලාට සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලක් දිරණත් මේ ධර්මයේ මේ විදිහට අහන්න ලැබෙන්නේ ලංකාවේ විතරයි. සිංහලෙ රට ආරක්ෂිත වුණොත් විතරයි බණ ටිකක්වත් කියන්න පරිසරයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා නිදහසේ ධර්මයේ දේශනා කරගන්න. ඉතින් ඒ නිසා රටත් ජාතියත් ආගමත් සුරකින්න නායකයෙක් අපිට පහළ වේවා. අපි හැමදාම මේ ප්‍රාර්ථනාව අපි තුල තිබුණා. ඉතින් ඒ නිසා දිවුරුන්ට පින් දීලා ඒක සිහි කරනවා. ඒ වගේම මිය පරලෝකීය චාලිස් සිල්වා ඩිංගිරි මණිකේ ඒ වගේම ගුණසිංහ ඒ වගේම සෝමාවති මණිකේ තිකිරි බණ්ඩා රම් මණිකේ සුනිල් දසනායක සංජිත් සමරසිංහ යන මහත් මහත්මීන්ට මේ පින් අනුමෝදන් වේවා මිය පරලෝකීය ඔබ කවුරුත් නමේ මියගේ ඥාතීන්ට මේ රැස්වන පින් බලයෙන් පරලෝ සැපේ වේවා ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් හිත්වා ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලබත්තා සකල සංගරුවන ඒ වගේම අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන් මේ පින් බලයෙන් ධර්මාභෝධයම ලබත්වා ඒ වගේම කුරුණෑගල හා තිස්ස මහරාම ප්‍රදේශවලට සම්බන්ධ අද ධර්ම දානයේ පවත්වන සියලු පින්වතුන්ට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්මාවබෝධයත්ම සැලසේවා සද්ධා රූප වාහිනී ලක්විරු ගුවන් විදුලි ධර්ම දාන පවත්වන සියලු දෙනාට ඒ වගේම මේ රැස් කරගන්න තිබුණා වූ සියලු පින අපගේ මව් දෙමව්පියන්ට ගුරු බන්දු මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අනුමෝදන් වේවා ඔබ සියලු දෙනාට සසර දුකින් නිදහස් වෙන්න ආර්ය මාර්ගය දියුණු කරගන්නට අරහත් මාර්ගය දියුණු කරගන්නට නිවනින් සැනසෙන්න මේ පින් හේතු උපකාර වේවා අවසරයි ස්වාමීනි පින්නතුනේ අද දවසේත් ඒ උතුම් අරහත් මාර්ගයේ වගේම අරහත් මාර්ගයේ වැඩම කරවන උත්තම මහා සංඝරත්නයේ මහා වූ ගුණ සමුදාය අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පහදා වදාලා ඔබත් මමත් රැස් කරගත්ත උතුම්ම පුණ්‍ය ධර්මයන් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයන් අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් එකසේම අනුමෝදන් කරමු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනාවේ සියලු සුවපත් භාවයන් සැලසීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරුගන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය නම් වූ මේ උතුම් සදහම් පරයායන් මහා සංඝරත්නයේ ආශිර්වාදය රැගෙන ඊළඟ මොහොතේත් ඔබට සමීප කිරීමේ අපේක්ෂා ඇතිව අද දවසට අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය